ඊළඟට තව දෙන්නෙක් අත උස්සලා තියෙනවා චාමලි මහත්මිය අවසරයි ස්වාමීන් වහන්සේ සුබ සන්ධ්‍යාවක් මට ප්‍රශ්නේ තියෙන්නේ ස්වාමීන් වහන්සේ දැන් මේ මනුෂ්‍ය ලෝකේ ඉන්නකොට රූප ධර්ම නාම ධර්ම මට හිත මට පෙනෙන විදිහට එකට ඈඳිලා තියෙන ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ නාම ධර්ම රූප ධර්ම නාම ධර්ම අවශ්‍යද ස්වාමීන් වහන්සේ රූප ධර්ම නඩත්තු වෙන්නේ නැත්නම් රූප ධර්ම අවශ්‍යද නාම ධර්ම නඩත්තු වෙන්න අනික දැන් රූප බ්‍රහ්ම ලෝක අරූප බ්‍රහ්ම ලෝකවලට වල ඒ සම්බන්ධ මේ මනුෂ්‍ය ලෝකයේ අපි දකින සම්බන්ධතාවය ඒ භවතලවල එසේම පවතිනවාද ස්වාමීන් වහන්සේ නැහැ. රූපයට නාමය අත්‍යවශ්‍යත් නැහැ. නාමයට රූපය අත්‍යවශ්‍යත් නැහැ. දැන් ගහක් ගලක් ගත්තාම එහි තියෙන රූප වලට නාමයේ සහයෝගයක් නැහැනේ. ඉරහඳ තාරකා ගත්තාම ඒවට නාමයේ සහයෝගයක් නැහැනේ. මහ පොළොව ගත්තාම ඒකට සිතක් නැහැනේ. රූප රූප වලට නඩත් වෙන්න පුළුවන් සිතකට. ඒක සරලයි අපිට තේරෙන්නේ. ඊළඟට සිතටත් පුළුවන් රූපේ නැතුව නඩත්තු වෙන්න. ඒ කොහොමද? දැන් අරූප තලයේ ඒ ඒ සිත පවතින්නේ රූපය නැතුව. හැබැයි ඒ මට්ටමට සිත පවත්වන්න සිත පුහුණු කරන්න. දැන් අර රූපයට සිත නැතුව පවතින්න 아무තු පුහුණුවක් ඕනේ. ඒක රූපයේ ස්වභාවය. දැන් සිතට රූපේ නැතුව පවතින්න ඒකට මනස පුරුදු පුහුණු කරලා තියෙන්නට ඕන. ඊට අදාළ කුසල බලයක් සහ මානසික පුහුණුවක් තියෙන්නට ඕන. ඒ මානසික පුහුණුව තිබ්බොත් රූපයට මේ සිතට පුළුවන් රූපේ නැතුව පවතින. ඊළඟට දැන් manuss ලෝකේ නාම රූප ධර්ම දෙක අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙමින් පවතින්නට සුදුසු විදිහටයි මනුකය සැකසීලා තියෙන්නේ. ඒ නිසා manuss ලෝකේ ගැන කතා කළොත් නාමයට රූපය, රූපයට නාමය, manuss කය තුල අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙනවා. ඒ දෙක ඒකාබද්ධවයි පවතින්නේ. මිනිස්සෙකුට කය පවත්වන්නට ඕන නම් එයාට සිතේ සහයෝගය තියෙන. සිත පවත්වන්නට ඕන නම් කයේ සහයෝගය තියෙන. ඒ මනෝලව තියෙන සංයුතිය. ඒක හැම ලෝකෙටම අදාළයි කියලා කියන්න බෑ හැම තැනටම අදාළයි කියලා කියන්න බෑ අනිත් තැන්වල නාමේ නැතු රූපේ පවතින්නත් පුළුවන් දැන් අසඤ්ඤතාවේ රූපේ පවතිනවා සිත නැතු අරූප තලයේ සිත පවතිනවා රූපේ නැතුව. ඒ පුහුණුවත් එක්කලා. ඊළඟට පුහුණුවක් නැති වුණත් රූපයට පුළුවන් නාමය නැතුව පවතින මහ පොළව ගස් ගල් ආදී වගේ. හැබැයි නාමයට රූපේ නැතුව පවතින ඕන නම් ඒකට යම්කිසි පුහුණුවක් ලැබිය යුතුයි. එහෙමයි සවනස තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.